නසඤ්ඤ සංඤේන විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේන විභූත සංඤේ එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංඛාති අතිගෞරවනීය අපගේ පඬිතාම්බන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යමේ දුක් තෝරණය කරන්න. ඒ නිසා හැමදෙනාම මේ කය එක තැනක තියනවා වගේ හිතත් එක තැනක තියාගන්න. නොඑක් නොඑක් අරමුණු වල දුවන්නට නොදී බොහෝ මුහුණාමේ ධර්මයේ සෝණය කරන්න ඕනේ. මොකද ලෝකෙ තුල තියෙන වචන නම් අපිට හොඳට පුරුදුයි. අහම්බෙන් අහුණත් ඒවා මතකේ තියෙනවා. නමුත් ආශ්‍රව ගණෙහිලා නැගෙන ප්‍රපංච සුරු නොකළ වචන අපිට පුරු නැහැ. මතක තියාගන්න එකත් පහසු නෑ. ඒ අරමුණේ චූටි ඇසිල්ලක් හිත අහකට ගියත් ඒ වචනේ තේරෙන්නේ කියනවා. ඉස්සෙල්ලා කියපු වචනේ තේරෙන්නේ නැති වුනහම ඊගා වචනේ අර්ථයක් අපිට ගන්න බැහැ. ඒ නිසා බොහෝ මුහුමනාවෙන් ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අවධාර්ණය මුලෝකෙට මතක් කරනවා මොකද්ද? සුණාත තහරේත චරාත තං ධර්මයේ අහන්න අහගත් දේ සිටේ ධාරණය කරගන්න ඊට පස්සේ ඒ අනුව හැසිරෙන්න. එතකොට ධර්මය අපිට හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. ධර්මය පිළිබඳ දහම් කරුණු පිළිබඳ මතකයක් අපේ සිත්වල ධාරණය වෙලා නැත්නම් මතකයක් නැත්නම් එහෙම මතකයක් හිතින්නේ නැහැ බොහොම ආදරෙන් සකසා ධර්මය ශ්‍රවණය නොකළ. ඒ නිසායි ඉස්ලාම බුදුරජාණන් වහන්සේ මතක් කළේ සුණාත කියන වචනේ. ඊට පස්සේ ප්‍රඥාව වුණත් ගන්නකොට අපි අහලා තියෙනවා සුත්තමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා. සුත්තමේ ප්‍රඥාව කියලා කියන්නේ සත්පුරුෂ ඇසුරෙන් අහලා දැනගන්න ඕනේ නෝන. ඊට පස්සේ ඒ අහගත්ත දේට අනුව විතර්කණය කරලා හිතල ඇති කරගන්න නුවණට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. ඊට පස්සේ තමයි අපිට ඒ තුනේ ජීවිතය හැසිරෙන්න පුළුවන්කම තියෙන. එහෙනම් මෙන්න මෙහෙමයි කළ යුත්තේ කියන නුවණ ඇති වෙනවා. මේ ධර්මය සකසා අහන්න කියලා නැවත නැවතත් මතක් කරන්න හේතුව තමයි පින්වත්නි මේ ඉමක් කුණක් පරක් කරක් නැති දීර්ඝ සංසාරේ අපි හැම කෙනෙක්ම මේ අසතුටුමා සැරිසරනවා. ඊටා දීර්ඝ සංසාරේ ඉඳන් අපි හැම කෙනෙක්ම ඉන්නේ. නමුත් භවය වැහෙන හින්දා අපිට ඒක පේන්නේ හරියට මාළු කැන්චියේ කියන මාළු ටිකක් ගේ ජීවිතේ වගේ අපේ ජීවිතේ අනන්ත සංසාරේ ඕනතරම් ලෝකලා බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතේ පහළ වෙන්න ඇති මේ සසර දුක් නිවෙන සත්‍යර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇති අවශේෂ ජීවිත පැත්තකින් තැදේවා අනන්තවත් මනුසාත්මත් ලබලා තියෙන්න ඇති අපි ඒ කාලේ. නමුත් ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ මහසුකම නිසා නොකලු නිසා තාම මේ ජීවිත සංසාරයෙන් අත්‍යන්ත වෙන්න බැරි වෙනවා. මේ මුතුනි අපේ ජීවිතවල තියෙන අපිට දැනෙන මට්ටමේ කිසිම දෙයකින් නෙමෙයි අපි ඉරණ මොහොත දෙන්නේ. රස්සාවකින්වත් ජීවත් වෙන මට්ටමකින්වත් වෙන කිසිම දෙයකින් නෙමෙයි. මේ හැම දෙයක්ම අතහැරිලා ඇහැකන දිවනාසය ශරීරය කියන පංච ආයතනෙම අක්‍රිය වෙලා හරියට විසන්න වෙච්ච පුද්ගලයේ කියම්බොද්ද ඒ මට්ටමටපත් වෙලා එතනින් දෙන තීන්දුව තීරණයක් මතයි හැමදාම සසර විසඳෙන්නේ. එතකොට ඒ මට්ටම ඒ මට්ටමටපත් වෙලා අපි සසර හැමදාම ප්‍රතිසන්දි යන නිසා මේ ජීවත් වෙන්නකොට ප්‍රകൃතියෙන් තියෙන කෙනෙන මට්ටමෙන් ඔබට ගිය තහම් නුවණක් අපි ගාව ඇඳු කළොත් තමයි මේ ධානම් ප්‍රයෝජනය ගන්න පුළුවන් විශේෂයෙන්ම අද දවසේදී මේ දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුළු 84000 ධර්මයේම කැටි වෙච්ච ඉතා තීක්ෂණ ඉතාම ගැඹුරු අර්ථයක් සහිත වෙනන දහම් කොටස දහම් කොටසක් ආකාරය මේ තුලින් ලෝකෙ කිසි කෙනෙකුට චින්තනය කරන්න බැරි. මේ දෙමතුන් අහලා බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරන විශේෂ ධර්ම දේශනා කරන තැන්වලදී සමනේනවා ප්‍රාඥේනවා දේවේනවා මාරේනවා ප්‍රඥාවා කියන චිවා ලෝකසු මේ ලෝකේ ශ්‍රමණේ කොටවත් වමනේ කොටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් ප්‍රඥාවකට ලෝකෙ කිසිම කෙනෙකුට බෑ. මේ ධර්ම චක්‍රය පවතන් ඒක ලෝකෙ කාටවත් ගෝචර නැති ලෝකෙ කිසිම කෙනෙකුට හම්බ නොවෙන ලෝකෝත්තර දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණේ. ලෝකෙ නිතරට ගියේ දැකීමක් තිබුණේ. අනේ දැකීම සම්පූර්ණ කැටි කරලා කැටි කරලා වෙනන සූත්‍ර පාඨයක් මම ඉස්සරහට දෙන්නේ. මේ සූත්‍රයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ උද්දක නිකාය කියන කොටස තියෙනවා සූත්‍ර නිපාතය කියලා. සූත්‍ර නිපාතය කියලා. අනේ කොටසේ තියෙනවා කලහ විවාද කියන සූත්‍රය. අනේ කලහ විවාද කියන සූත්‍රයේ තමයි නිකාකම් තියෙන්නේ. මේ මුතුනේ මේ සූත්‍රය දේශනා කරන්නට හේතු වෙච්ච ඒ සූත්‍ර නිදානයි. හරි ලස්සන කතාවක්. ලස්සන කතාවක් කියන්නේ එකත් අපි දැනගත යුතු හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී කාලෝපංගමෝනේ කපිලවස්තු නගරේ එක්තරා කාලකදී මේ කපිලවස්තු නගරයේ ශාක්‍ය කෝලිය කියන බුදු ඒ දෙගුලේම බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෝ මහා මායා දේවිය නැත්නම් මව මවගේ පැත්තෙන් නෑදෑය වෙන කෝලිය වංශය සුද්ධෝදන රජුගේ පැත්තෙන් නෑදෑය වෙන ශාක්‍ය වංශය දෙකම ශාක්‍ය කුලයට යයි ශාක්‍ය කුලය ඇතුලේ ප්‍රවේශ එතකොට මේ ශාක්‍ය කුල වාර්ෂික සහ මේ ශාක්‍ය කුලය කියන මේ දෙකක් අතර ලොකු ගැටුමක් හටගත්ත රෝහිණී කියන ගංගාවේ ජලය බෙදා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මේ කොළහලේ දිගටම ගියොත් මගේ ඥාති විශාල පිරිසකට ලොකු හානියක් වෙනවා මම මේ අවස්ථාවේ ඉතිපත් වෙන්න ඕන කියලා ඒ සාක්ෂි කෝලිය දෙපස ගැටුම තියෙන තැනට බුදුරජාණන් වහන්සේ වැටලා රෝහිණී ගඟ මැද අහසේ පරයන්ක බැඳගෙන ඉඳගෙන මේ දෙකිලසටම අවවාදයක් කළා. සමගි භවයේ ಗುಣ කිව්වා. මේ වගේ ලෝකයේ වස්තුන්ට ගහ ගන්න එක දැනගන්න එක සුදුසු නැති බව එන්නේ. ඊට පස්සේ දෙපිරිසම ඒ රණ්ඩු වීම නතර කරලා සමගියෙන් වැඩේ හිතාගන්න කතිකා කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඥාතින්ට කරපු සංග්‍රහය නිසා උපකාරය නිසා වැඩිහිටියන්ගේ අදහසක් වුණා අපි එකට ආගතුන් වහන්සේට සැලකීමක් හැටියට පෝල්‍ය වංශයෙන් කුමාරවරු 250ක් ශාක්‍ය වංශයෙන් කුමාරවරු 250ක් 500ක් දෙනා පැවිදි කරා. ඊට පස්සේ 500ක් දෙනා පැවිදි කළා. පැවිදි කළාට මේ රජ කුමාරවරු ගිහිවල වල හිටපු අය මේගොල්ලන්ගේ තරම් කැමැත්තක් තිබුණේ නැහැ පැවිද්දට. මහා නෝනාට සමහර විටක රජ ගෙදර ගැන, තමන්ගේ කුමාරිකාව ගැන, දේපොළ ගැන ඕවා තමයි මේගොල්ලෝ හිතින් හිතන්නේ. ඉතින් පැවිදි ජීවිතයේ හැම කරදරයක්. අනේ අපිට දියුණු කරලා යන්න තියෙනවා නම් කියන දැනගෙන තමයි හැමෝගෙම හිත ඇතුලේ තියෙන්නේ. වැඩි හිතේ කිව්වට මහණෝහාට තමන් කිසිම දිනෙකගේ හිතේ සතුටක් නැහැ පැවිදි ජීවිතේ. බලාපොරොත්තුවක් නැහැ පැවිදි ජීවිතේ. ඉතින් ආපහු ඒක දැන් පැවිදි ජීවිතේ කරදරයක් වගේ තමයි හිත තියෙන්නේ. ආපහු යන්න ක්‍රමයකුත් නැතුව ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අලුත් පැවිදිච්ච වික්ෂුන් වහන්සේලා පංචේකගේ හිතේ තියෙන පැවිද්දේ තියෙන අරමුණ. අර්ථය කියන්නේ පැවිද්දෙම වෙනකම්. පැවිද්ද කියන සතුටම වෙනකම්. කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ උපායක් කල්පනා කළා. අපි අහලා තියෙනවා එකම කියන බුදුජානක ගුණයක් තියෙනවා පුරුෂ ධර්මසාර. පුරුෂයන් හරියට ගවය අස්ය দমনය කරන අයට අස්ස ධම්මසාරති කියලා කියනවා. ඒ වගේ පුරුෂයන් দমনය කරන්න බුදුරජාණන් වහන්සේ හරිම දක්ෂයි. ඒක පුරුෂ ධම්මසාරති කියලා කියනවා. හරියට රුචන් ඉන්නේ සදාචාරවලයක් වගේ. හැබැයි ඒකට අපි නම් කෙනෙක්ව හික්මවන්න දන්නේ එක්කෝ සැරගල්ලා අවවලක අහලා දැනලා නමුත් බුදුරජාන් වහන්සේ ගත්තාම හරි වෙනස්. අනේකෙහි උපායෙහි නරදම්මේ තමයි. නොයේ කිසි උපායන්ගෙන් තමයි මේ ලෝකය දමනය කරන්නේ. කිසිම කෙනෙකුට විදින්නේ නැති විදිහට, වෙනසක් නැති විදිහට, එයාටවත් නොතේරෙන විදිහට තමයි ඉක්මවන්නේ. බුද්ධජනනාංශේ කල්පනා කළ තරුණ වූ නවක වූ මේ පැවිද්දු ටික ඉක්මවන්න ඕනේ. මොකද්ද උපාය? කල්පනා කළා ඔහු පරිශ්‍රමය කරන්න ඕනේ. හිමාලයේ තියෙනවා කුණාල කියලා විලක්. මේ විසුන් වහන්සේලා පන්සියේ ඉදිරිපිටට බුදුරජාණන් වහන්සේ හිමාල තියෙන කුණාල කියන විල ගැන හරි ලස්සන වර්ණනාවක් කළා. මහන්නේ මේ හිමාලි තියෙනවා හරිම ලස්සන විලක් කුණාල කියලා. ඒ විලේ තියෙන ජලය හරිම ප්‍රසන්නයි. කඩිය පතුල පහදෙන විදිහේ විවිධ දෙනවා. ඒ කුණාවට තියෙන මෙන්න මේ මේ වගේ ගස් හරිම අලංකාරයි. හරිම ලස්සන පරිසරයක් තියෙනවා. මේ මේ වගේ සතුට වෙනවා කියලා මේ කුණාල විල ගැන අපි වර්ණනාවක් කළා. බුදුරජාණන් වහන්සේ මොනතරම් දක්ෂ විදිහට ඒ වර්ණනාව කළාද කියනවා නම් ඒ වර්ණනාව අසමනකොට අර වික්ෂුන්ස 500ට හිතුණා අනේ අපිට මේ විඳ බලන්න යන්න තියෙනවා නම් කියන අදහස. ඒ හිත දැකලා බුදුරජාණන් වහන්සේ මහන්නේ ඔගොල්ලෝ කැමතිද මාළු දින මේ කුණාල විල බලන්න එහෙමයි බාරදුනත් අපි කැමති අපි කැමති ඔක්කොම එකම හදින්. එහෙනම් යන් බුදුරජාණන් වහන්සේ එළඹියෙන් මොකද කරන්නේ? අර 500ක් දෙනා වහන්සේම අරගෙන ගියා. දැන් හරිම ලස්සන පරිසරයකට නැවුම් පරිසරයකට කවදාවත් නොදැක්ක පරිසරයකට ගියාම මේ පරිසරයේ තියෙන ලක්ෂණය හැමෝගම හිත් පරිසරයට ඇදලා ගියා. හැමෝගම හිත් ඒ වටපිටාවට සීමා වුණා. දැන් ගෙවල් වලට හිතේ ඇතුළ ගැතුළ බදින ගතිය නැහැ. නොයෙක් නොයෙක් අරමුණු සිහි වෙන ගතිය නැහැ. නොයෙක් නොයෙක් කල්පනා මේ 500ටම නැද. Tamange හිත හරියට දැනගන්න සම්බන්ධනෝගේ අපිට උනත් කොටික වෙනව නේද? අලුත්ම අත්දැකීමක් නැවුම් අත්දැකීමක් කවදාවත් නැති අලංකාර පරිසරයකට ගියොත් ඔක්කොම මොහොතකට අමතක වෙන ඒ පරිසරයට අපිව සීමා වෙනවනේ. අන්න ඒ ටික වුණා වික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා දැන් දේවල් ගැන රජකම් ගැන අනම්මන දේවල් කිසිම දෙයක් මේ මාසේ අර ලස්සන පරිසරය තුළ මනස රැඳුනහම ටිකක් විලා ඉඳලා දැන් මේ මනස යම් මට්ටමක සංසිඳිලා හිතේ හිතේ ඇතුළේ වේගෙන් වේගෙන් අරමුණු හිතන ගතිය නැහැ ඒක බුදුරජාණන්ගේ උපයෝගී කරගෙන උදව් කරගෙන චතුරාර්ය සත්‍ය දේශනා කළා ධර්ම දේශනා කළා දේශනාව අවසානයේදී මේ භික්ෂුන් වහන්සේලා 500 දෙනාම සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් මේ අය ගැන බය වෙන්න දෙයක් නැහැ. මේ අය දැන් බොහොම සතුටින් දෙවිදේ ඉන්නේ. හිතේ හිතේ අරගෙන කඩින ගතිය දැන් නැහැ. ඊට පස්සේ මේ 500ක් එක්කගෙන ගේම බුදුරජාණන් වහන්සේ ආවා කපිලවස්තු උරේ තියෙන මහා වනයේට මහා වනයේට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඊතුරු මාර්ගඵල ලැබීම සඳහා මේ අයට උත්සාහවත් කළා. ඒ සඳහා අවශ්‍ය දහම් කොටස් කියලා දීලා වීර්ය කිරීමේ වටිනාකම, සතර දුක ආදීනව කියලා මේ වගේ දුකෙන් ඈතර වෙන්න බෑ වීර්ය නැති කෙනෙකුට අප්‍රමාදීව වීර්ය කරන්න කියලා මත්තේ ඊතුරු ගුණධම් වඩා ගන්නට උපකාර කළා. උපකාර කළාම මේ ස්වාමීන් වහන්සේලා අප්‍රමාදීව බණ භාවනා කරනකොට නුපෝ දවසකින් සිව් පිළිසුද්ධියාපත්තු අභිඥාලාභීව මේ 500 දෙනා වහන්සේම උතුම් පරිහත්යටපත් වුණා. ඉතින් මේ මේ අභිඥාත්යටපත් වුණාට පස්සේ කපිලවස්තුයේ මේ මහා වනය එකම ආලෝකයක් එදා තිබුණු ආශ්චර්යය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ කියලා. වීතරාගී ශාස්ත්‍රුන් වහන්සේ වීතරාගියෝ භික්ෂුන් වහන්සේලා ගොනාක් වට කරගෙන වීත දෝෂ වූ භාග්‍යවතුන් වහන්සේ වීත දෝෂ ස්වභාවයට කී භික්ෂුන් වහන්සේලා ගොනාක් වට කරගෙන වීත මොහෝ භාග්‍යවතුන් වහන්සේ වීත මොහෝ භික්ෂුන් වහන්සේලා ගොනාක් වට කරගෙන ඒ විතරක් නෙමෙයි ඔක්කොම ශාක්‍ය වංශිකයෝ ඔක්කොම රජ කුලයේ අය ඔක්කොම ධනවත් අය. මේ වගේ ලෝක දිහාටලුවත් ලෝකත් දිහාටලුවත් හැම පැත්තකම මේ පිළිස ඉතාම ශ්‍රේෂ්ඨයි. ඉතාම දුර්ලභ දර්ශනය. මෙන්න මේක ආරංචි වුණා දස දහසක් සක්වලට මෙන්න මේ වගේ ගතියින් යුක්ත සාස්තුන් වහන්සේ මේ වගේ ගතියින් යුක්ත විසුණු වහන්සේලා 500ක් ඉදවලාගෙන ඉන්නවා. ඒකාන්තයෙන් මේ වගේ අවස්ථාවක ඒ භාගතුන් වහන්සේ සංගය දකින්න තියෙනවන මොන තරම් යහපතක්ද කියලා. ඉතිලා වික්ෂුන්නේ දසදහසක් සක්කුල දිව්‍ය ප්‍රඥයෝ ආවා. මහා සම්ය සූත්‍ර දේශනා කරන්නේ මෙන්න මේ ආපු දෙවියන්ටයි විශේෂයි. අහලා ඇති මේ පිමුතු මහා සම්ය සූත්‍රයේ එතකොට මෙන්න මේ වික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ දකින්න දිව්‍ය ප්‍රඥය ඉන්දිකල්ල තුඩකට තුඩක් හදන්න තරම් ඉඳ නැතුව ඉස්ස අවකාශ ධාතුවේ රැස් වුණා කියලා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මෙතන මහ විශාල ජන සමාගමක් තියෙනවා. මහ විශාල ජන කොට්ටාසයක් රැස් වෙලා තියෙනවා. මේ අයට කවර විදිහකට ධර්ම දේශනාවක් කළොත්ද ධර්මය අවබෝධ වෙන්නේ කියලා කල්පනා කරා. මොකද බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනා කිරීමේ ක්‍රම හතරක් තියෙනවා. අත්ත්‍යාස, පරඥාස, පරිපුච්ඡ, පරිපුච්ඡත, අට්ඨපච්චේන. අත්ත්‍යාස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේටම සමහර වෙලාවලදී අදහස් ඇති වෙනවා මේ විදිහට බණ කිව්වොත් හොඳයි කියලා භාග්‍යවතුන් වහන්සේගේ අදහසක් අනුව ලොක්ට බණ කියන අවස්ථාවක් තියෙනවා. පරජාස සමහර බණ අහන් දාපු අයගේ අදහස් දැනගෙන මෙන්න මේ වගේ අදහසක් ආවලා තුල තියෙන එයාට මෙහෙම බණ කිව්වොත් නම් තේරෙනවා කියලා අනුන්ගේ අදහසට අනුව බණ කියන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පරිපූජිතා කියලා. කවුරු හරි භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා අහන ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා වශයෙන් ධර්ම දේශනා කරනවා. ඒ ක්‍රමයට ලෝකේ ධර්මය අවබෝධ වෙනවා. තව තියෙනවා අට්ඨපද කියලා යම් කරුණක් නිදානයක් මුල් කරගෙන නැත්නම් යම් ඇතිවෙච්ච කරුණක් මුල් කරගෙන ධර්ම දේශනා කරනවා. මේ ධර්මතා හතරෙන් බුදුරජාණන් වහන්සේ බැලුවා කුමන පරියායකින් කුමන ක්‍රමයකින්ද මේ පිළිසත ධර්මය අවබෝධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ පරිපූජිතා කියන ක්‍රමයට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කවුරුහරි අහුවොත් ඒ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනකොට ඒ දෙන උත්තර අහගෙන ඉඳලා මේ ජන සමාගමම අධිනව ලබන ඊට පස්සේ බැලුවා දස දහසක් සක්වල ඉන්න ගණන් කරන්න බැරි ගණනේ අචින්තයයි දැක්වෙච්ච මේ ඔක්කොටම ධර්මාභි සමය වෙන විදිහට උත්තර ලැබෙන්න මගෙන් ප්‍රශ්න අහන්නේ කවුද දැන් බැලුවා මේ සක්වල රැස්වලා ඉන්න දිව්‍ය ප්‍රඥයන් අතරින් කාටද හැකියාව තියෙන්නේ මගෙන් ප්‍රශ්න අහන්න. Tamange අදහස නෙමෙයි. අහන ප්‍රශ්න වලට අනිත් අය හිතෙන්න ඕනේ. අනිත් දසදහස් සක්වල දිව්‍ය ප්‍රඥයන් හිතෙන විදිහට ප්‍රශ්න අහන්න කියලා පුළුවන් කාටද? බැලුවා දසදහසක් සක්වල රැස් වෙච්ච එකම දෙවියෙකුටවත් ධර්මයකට පුළුවන් කමක් නැහැ බුදුරජාන් වහන්සේගේ ප්‍රශ්න අහන්න. මේ ජන සමාගම විනයන විදියට ඉක්මන විදියට. ඊට පස්සේ බැලුවා එතන ඉන්න මහා සංඝරත්නය දිහා කවරනම් වික්ෂුවකට පුළුවන් ද මගෙන් ප්‍රශ්න අහන්න කියලා බැලුවා එකතු වික්ෂුමාංශ නමක්වත් නැහැ. ඒ පාර බැලුවා සැරියුත් මොගලන් දෙනම වහන්සේ ගැන මේ දෙනමට පුළුවන් ද මගෙන් ප්‍රශ්න අහන්න මේගොල්ලෝ ඉන්නේ. ඒකල සරියුත් මොකලන් දෙනා වහන්සේටත් බෑ. ඊට බැලුවා එහෙනම් කොහේ හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඉන්නවද? එහෙමත් නැහැ. බැලුවා මේ දසදහසක් සක්වලින් ඔබේ අනන්ත විශ්වයේ වෙන කොහේ සක්වලක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්වත් ඉන්නවද කියලා? එහෙමත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකට එකතු වෙන්නේ නැහැ. දැන් ඉතින් කවුද ප්‍රශ්න අහන්නේ? ඊට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? තමන් වහන්සේම නිර්මිත බුදුරුවක් නැවුවා. නිර්මිත බුදුරුවක් නවලා නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනවා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න විතරණය කරනවා. එයින් මෙතන තියෙනවා පුරා වේද කියලා සූත්‍රයක් ඒ පුරාවේද කියන සූත්‍රය දේශනා කළ බුදුරජාණන්ගේ බුද්ධි චරිතය තියෙන කෙනාට ඊට පස්සේ සම්මා පරිභාජනීය කියන සූත්‍රය දේශනා කළ රාගචර්යයේ කියන අයට ඊට පස්සේ කලහවිවාද සූත්‍රය දේශනා කළ දේසේ චරිත කියන අයට චූල විභෝග කියන සූත්‍රය දේශනා කළ විතක්ක චරිතය කියන අයට මහා යෝග කියන සූත්‍ර දේශනා කළා මොහොමචර්යයේ තියෙන අයට තුවට්ටල කියන සූත්‍ර දේශනා කළා සද්ධාචර්යය කියන අයට මේ පවනහන ක්‍රම විදිහට දේශනා කළ සූත්‍ර. එයින් මම අද මාතෘකා කළේ ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වශයෙන් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ද්වේති චර්ත තියන අය ඉක්මන සූත්‍රය ඒක තමයි මාත්‍රිකා කරේ. හැබැයි එහෙමම මාත්‍රිකා කරේ මේ කිමතට ද්වේති චර්තය තියනවා කියලා හිතාගෙන ගන්න නෙමෙයි. ඒ තුල බොහෝ වටිනා කාරණා ටිකක් තියෙනවා. බොහෝ වටිනා දර්ශනයක් ඒ තුල තියෙනවා. ඒ වගේම පින්වත් මාත්‍රු කීප දිනෙක පිළිඹු කරලා තියෙනවා. මේ සූත්‍රයේ අර්ථය ටිකක් තේරුම් ගන්න අපහසුයි. ස්වාමීන් වහන්සේක යම් දේශනාවක් හම්බෙච්ච ලාභ දේශනා කරනවා නම් හොඳයි කියලා. මෙන්න මේ කාරණා කීපෙම පසුබිම් කරගෙනයි මම මේ කලහ විවාද කියන සූත්‍රයද මාතෘකා කළේ. එතකොට මේ සූත්‍රයේ නිදාණය පසුබිම ඔන්න ඔය විදිහට මේ තුන්තුන් මතකේ තියාගන්නට ඕනේ. ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ අනු කොටස් ගොඩාක් තියෙනවා මම ඒවා අතහැරලා මේගොල්ලන්ට අවබෝධයේ පහසුව සඳහා සූත්‍රගත අර්ථයේ විකෘති නොවන විදිහට ප්‍රධාන තැන් ටික විතර කරගෙන මේ පෙන්නන්නේ මොකද ඔයගොල්ලන්ට පහසුව සඳහා ඒකෙන් සූත්‍ර අර්ථයට හානියක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ධර්ම අවබෝධයට හානියක් වෙන්නේ නැති ආකාරයට යන්න තියෙනවා මොකද මේකේ අනු කොටස් ගොඩ අහනවා ඒ බුදුරජාණන් වහන්සේ අනුකොටස වශයෙන් බොහෝ උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ විශාල සූත්‍රයක්. නමුත් ඒකේ ප්‍රධානම කාරණා ටික ප්‍රධාන සැකෙල්ලක් තියෙනවා. ඒ ටික ගැන තමයි මම මේ විස්තර කරන්නේ. එතකොට ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්නයක්